අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේලා මේ ආරම්භ කරපු සාකච්ඡා මණ්ඩපය අපි හැමෝටම බොහොමත්ම ප්‍රයෝජනවත් වුණා පුද්ගලිකව මගේ දහම් මග දියුණු කර ගැනීමටත් ඒක මහෝපකාරී වුණා ඒ වගේම මට මතක් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා නිතර ධර්ම සාකච්ඡාවලට සහභාගී වීම මංගල කාරණයක්. ඒ වගේම ඒක ධර්ම මාර්ගයේ දියුණු කර ගැනීමටත් හේතු වෙනවා කියලා. සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට පින් දීලා මගේ ප්‍රශ්න කිහිපය ආරම්භ කරන්නටයි යන්නේ. ප්‍රශ්න කිහිපයක් අපේ පහුගිය සාකච්ඡා වල සංක්ෂිප්ත භාවයෙන් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනකොට හිතට නැගුණා ඒ වයින් වෙලාව තියෙන හැටියට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පළවෙනි ප්‍රශ්නයෙන් ස්වාමීන් වහන්සේ දැන් අපි ද්වේෂය දුරු කිරීම කියන කාරණේ ටිකක් ඉස්සරහට ගියාම ඒ කියන්නේ අපි විපස්සනා පැත්තේම භාවනා පැත්ත දියුණු කරගෙන යනකොට ඇතිවෙන එක්තරා එක්තරා මේ සංදිස්ථානයක් වශයෙන් හැඟෙනවා එක්තරා දෙයක්. දැන් ද්වේෂය විතරක් නෙමෙයි රාගය පවා ඇති වෙනකොට දැනගැනීමට හැකිතරම් චිත්තානුපස්සනා தත්වයක් ඇති කරගත්ත පමණින් මුලදී ඒක නැති වෙන්නේ නැහැ කියන අත්දැකීමක් තියෙනවා. හේතුව දැන් ද්වේෂය ඇති වෙච්ච ගමන් ඒ ද්වේෂය ඇති වුණා කියලා අපි තුල හැඟීම ඇති වෙනකොට ඒ ගැනත් අපි තුල ඊටාම සියුම් දේශයක් මුලදී ඇති වෙනවා. ඒ කඩේම පහු කරගන්න මට හිතෙනවා යම් කිසි තරමකට ධර්මානු ධම්මානුපස්සනාව දියුණු වෙනකන් ඒ தත්ත්වය මගහැර ගැනීමට ටිකක් අපහසුයි කියලා හරියට රූප ආකාරයෙන් දැක්කොත් හරියට අපි උස කණ්ණාඩි දෙකක් මැද්දට ගිහින් පිටගත්තාම ඡායාව දිගට දිගට දෙපැත්තටම වැටෙනවා වගේ අර එක හිතක තියෙන தත්යෙන් ඊළඟ හිතේ ඇතිවන தත්ය දකින්න පුළුවන්කම ඇති වෙනකන් ඒක හරියට අල්ලගන්න බෑ කියන හැඟීමක් තියෙනවා ඒ තත්ත්වයේ ඉක්මෝලා යන්න පුළුවන් ඊට පස්සේ බොහොම ශාන්ත ස්වභාවයකට හිතපත් වෙනවා. මේ ගැන මොකක් හරි ස්වාමීන් වහන්සේට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඇත්තටම දැන් අපිට සතිය අවදි වෙනකොට අපේ මනසේ කෝපය, ද්වේෂය මතුවෙනවා කියලා අපිට දැනෙනවා. ඊට පස්සේ ওই විදිහට සම්පජඤ්ඤය අවදි වෙන්නට ඕන. ඒ සතිය සහ සම්පජඤ්ඤය කියන දෙක එකට වර්ධනය වෙනකොට තමයි අර ඔබතුමා කිව්ව හැටියට විපස්සනා කියන தত্ত্বය අපිට අනුක්‍රමයෙන් දියුණු කරන්න පුළුවන් වෙන්නේ. ප්‍රායෝගිකව අපේ ජීවිතේ වුණත් අපි අත්දැකලා තියෙන ස්වභාවය තමයි ඒ කෝපය, ద్వේෂය මතුවෙනකොට ප්‍රධාන වශයෙන්ම මේ අනාත්ම ලක්ෂණය. ඒ කියන්නේ මෙතන සත්වයේ පුද්ගලයෙක් මම කියලා ගත යුතු කෙනෙක් නැහැ. අතන අපි ගැටෙන තනත් එහෙම එකක් නැහැ. එතකොට දැන් මෙතන මේ මතුවෙන්නේ අර ඒ ඒ ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය. දැන් ගින්න ඇති වුණන් පස්සේ තේජෝ ශක්තිය ඇති වුණන් පස්සේ එහි ක්‍රියාකාරීත්වය තමයි දැවීම. එතකොට දැන් මේ මම ඒකට කැමති නැහැ. ඔහු එහෙම කළා කියලා හිතුවා වුණාට අවසානයේ මේ මානසික தත්ත්වය තුල අර ගින්න වගේ එක්තරා මනෝභාවයක් අවදි වෙලා තියෙනවා. එතකොට මේ මනෝභාවය තුළින් කරන්නේ දාහය, පිලිස්සීම, කිලිටි කිරීම, විනාශ කිරීම. එතකොට මෙතන සත්වයේ පුද්ගලයෙක් කියලා දෙයක් නැති බව අපට පැහැදිලිව පෙනෙන්න පෙනෙන්න දැනෙන්න දැනෙන්න තමයි අර ද්වේෂයට එල්බගෙන සිටින්නට තියෙන අවකාශ ගිලිහිය. අන්න ඒ වගේ අනාත්මය පමණක් නෙමෙයි අවශේෂ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ඊළඟට හේතුඵල වශයෙන්. ඉතින් ඔය ක්‍රම ටිකටනේ අපිට දකින්න තියෙන්නේ. ඔය කවර ක්‍රමයකින් හෝ අපි විදර්ශනා පැත්තට අවධානය යොමු කරන්න කරන්න තමයි මේ දුර්වලකම් යටපත් වෙන්නේ. ඒ නිසා තමයි අපි නිතරම කතා කරන්නේ අපිට යම්කිසි දුර්වලකමක් දුරු කරන්න ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන් සමත ක්‍රමය සහ විදර්ශනා ක්‍රමය. එතකොට සමත ක්‍රමය තුල දුර්වලකම යටපත් වීමක් පමණයි සිද්ධ වෙන්නේ විදර්ශනා ක්‍රමය තුල තමයි ඒක හොඳට විනිවිද දකිමින් ඒ ක්ලේශය අවම කිරීමෙහි සුබිමක් සැකසෙන්නේ. එතකොට ඒකට අපි උදාහරණ හැටියට කිව්වා දැන් පොඩි දරුවෙකුට අපි කියනවා ඔය සෙල්ලම් බඩු වැඩක් නැහැ ඒවා ඉවතට දාන්න කියලා අත්හරින්න කියලා. එහෙම නැත්නම් කාට හරි දෙන්න කියලා. නමුත් එහෙම කිව්වට පොඩි දරුවට ඒක අත්හරින්න බෑ. ඒ දරුවට ඒකෙන් යම්කිසි ආස්වාදනයක් තියෙනවා. ප්‍රායෝගිකව එයාට ඒක දැනෙනවා. එතකොට වැඩිහිටියාගේ කීමට අහුම්කම් දීමක් හැටියට බලෙන් ඒක බැහැර කළා වුණත් ඔහුගේ මනස ඒ තුල සංසිඳිලා නැහැ. ඒවා පිළිබඳව තියෙන ඇල්ම දුරු වෙලා නැහැ. හැබැයි ඒ දරුවා අනුක්‍රමයෙන් වැඩි හිටියෙක් බවට පත් වෙනකොට තමයි එයාට වැටහෙන්න ගන්නේ මේවාෙහි තරම් අර්ථවත් බවක් නැහැ කියලා. අන්නේ අවබෝධයත් එක්කලා තමයි ඒ පිළිබඳව තිබුණු ඇලීම, බැඳීම, තෘෂ්ණාව, උපාදානය ටිකෙන් ටික ලිහිල් වෙන්නේ. එතකොට එතකොට ඒ දරුවාට බලහත්කාරයෙන් ඒකත් එක්ක පොරබදන්නේ මනෝභාවය උපදවා ගන්නට බල කරන්නට දෙයක් නැහැ අනුක්‍රමයෙන් ඒ තියෙන බන්ධනය ලිහිල් වෙනවා මේ බන්ධනේ ලිහිල් වෙන්නේ අර අවබෝධයේ වැඩෙන ප්‍රමාණයට. අන්න වගේ තමයි අපිට සමතෙන් අපිට ක්ලේශයන් යට කරන්න පුළුවන් වුණාට විදර්ශනාවෙන් තමයි ඒ ක්ලේශයන්ගේ ලිහිල් භාවය අනුක්‍රමයෙන් ඒ ලිහා දැමීම දැන් සල්ලේක සූත්‍රය දක්වන්නේ කෙලස් ඒ ලිහා දමන ක්‍රමය. එතකොට ඒ විදිහට අනුක්‍රමයෙන් ඒක ලිහා දමන්නට පුළුවන් වෙන්නේ විදර්ශනාවෙන්මයි. ඉතින් ගැටලුව තියෙන්නේ අපි නිතර කතා කළා වර්තමානයේ ගොඩක් දෙනා විදර්ශනාව කියලා කරන්න එක්තරා සමත ක්‍රමයකට තමයි දේවල් කරන්නේ. කියන්නේ අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනාත්මයි අනාත්මයි ආදී වශයෙන් දේවල් මෙනෙහි කරමින් ඒ අනිත්‍ය බව දකින්නට නෙවෙයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන්නට. එතකොට අර තමන් සිහි කරන යම්කිසි කාරණයකින් අර තමන්ගේ ක්ලේශය වසා දැමීමක් යටකිරීමක් කරන්නට උත්සාහ කරනවා විනා අනිත්‍ය කියන ධර්මතාවය හරියට දකින්නට උත්සාහ කරන පිරිස අඩුයි. ඉතින් ඒ නිසා ඔබතුමා කිව්වා වගේ ඒක හරියට විදර්ශනාව වැඩෙන්න වැඩෙන්න තමයි මේ ක්ලේශයන් ලිහිල් වෙන්නේ. එහෙමයි ස්වාමී. අනිත් අයටත් අවස්ථාව දෙමින් ඔබතුමාගේ ඉතුරු ප්‍රශ්න අතරින් අතර අහන්න. හොඳයි ස්වාමීන් වහන්සේ.